සර්වජාල සූත්‍රයේහි වාද පිළිබඳව නැත්නම් දෘෂ්ටීන් පිළිබඳව කතා කොට දැන් එහි අවසාන කොටසටයි ඇවිත් සිටින්නේ. මේ පින්නතුන්ට මතක ඇති අපි ඒ භක්මජාල සූත්‍රෙහි එන චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන ඒ සීල් පිළිබඳව කතා කොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමන් වහන්සේගේ ಗುಣ කියනු කැමැත්තෙක් වේ නම් ඒ තැනැත්තා උන්වහන්සේගේ ಗುಣ කිය යුතුවන්නේ මෙන්න මේ විදිහේ ධර්මයන් අරමුණු කොට ඒවා දැනගෙන ප්‍රකාශ කරන්නට ලෝකයාට ප්‍රකාශ කරන තමන් වහන්සේගේ ਸਰවඥතා ඥානය මුල් කරගෙනයි කියන ඒ බව දැක්වීමටයි ඒ බුදුරජාණන් වහන්සේ මේ වාද පිළිබඳව නැත්නම් දෘෂ්ටීන් පිළිබඳව වදාළා. මා මේ පින්තුනට මතක් කළා දෘෂ්ටීන් 62ක් මේ භක්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දෘෂ්ටි 62ට වඩා දෘෂ්ටි ගණනක් ඇත්තේම නැහැ. ලෝකෙහි යම්තාක් දෘෂ්ටි වේ නම් මිත්‍යා දෘෂ්ටීන් ඒ සියල්ලම මේ 62ට ඇතුළත් කොටයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ බව උන්වහන්සේ අවසානයේදී මේ සූත්‍රයේ අවසානයේදී දේශනා කොට තිබෙනවා. අප ඒ පළමු කොට දැනගත්තේ පුබ්බන්ත කප්පික දෘෂ්ටීන් පුබ්බන්ත කප්පික කියලා කියන්නේ මේ જાතියට පෙර જાතීන් පිළිබඳව ඒවා ගැන ඇති කරගනු ලබන දෘෂ්ටි පුබ්බන්ත කප්පික දෘෂ්ටි කියලා දැක්වෙන්නේ ඒවයි. ඒවායේ තිබුණා සාස්වත දෘෂ්ටි හතරක්. ඒ සාස්ෘත දෘෂ්ටි හතර <clears throat> නොඑක් ಜಾති 10000 ගණන් ලක්ෂ ගණන් මෙනෙහි කළ හැකි ධ්‍යාන ලබාගත් ආය පැමිණෙන ඒ සාස්ෘත දෘෂ්ටියත් ඒ වගේම සංගත විවට්ට කල්ප 10ක් බැලිය හැකි අය ඇති කරගනු ලබන ඒ සාස්ෘත දෘෂ්ටිය ඒ වගේම මහා කල්ප 40ක් සංගත විවට්ට කල්ප 40ක් අතීතයේ බැලිය හැකි අය ඇති කරගනු ලබන ඒ සාස්වත දෘෂ්ටිය අනික තමයි තක්කීවාද කියන තර්කයෙන් ඒ තම තමන්ට තම තමන්ගේ තර්කඥාණයෙන් තම තමන්ට වැටහෙන පරිදි මේ ආත්මය සදාකාලිකයේ සාස්වතේ කියා එළඹෙන දෘෂ්ටිය කියලා සාස්වත දෘෂ්ටි හතරක් දැක්වුවා. ඊළඟට අප කීවා ඒකච්ච සස්තතවාද හතර බුදුරජාණන් වහන්සේ වදාළ ඒ එකක් භක්මකායික භක්මයන් පිළිබඳ. භක්මයන් ඔය ලෝකය විනාශ වී පසුව හැදීගෙන එන විට බොහෝ අය ආභස්තර භක්ම ලෝකෙහි උපදින්නේ. එහෙමෙන් සිට එහි උපන්න අය එතනින් චුතව සමහර එකයින් චුතව ශූන්‍ය වූ භක්ම විමානයක උපදිනවා. Taman තනිව ඉන්නකොට Tamanට හැඟෙනවා මට මේ තනියම ඉන්න එකේ පිළිබඳව නොකමැත්තක් අමනාපයක් ඇති වෙලා තවත් කවුරු හරි මෙතනට එනවා නම් හොඳයි නේද කියලා හැඟීමක් ඒ තනතාවට ඇති ඇති වෙනවා. එහෙම අවස්ථාවකදී ඒ ආබස්තර භක්ම ලෝකයෙන් චුත වූ තවත් භක්මයෙක් කෙනෙක් මේ ශූන්‍ය වූ භක්ම විමානයේ මේ එක්කෙනෙක් ඉන්න තැනට තව කෙනෙක් පැමිණෙනවා. ඉපදීම වශයෙන්. එහෙම කමිනාම මේ තනත්තාට හිතෙනවා මේ මමයි මේ තනත්තාව මැව්වේ මගේ කැමැත්තේ හැටියටයි මම පහළ වුණේ ආදි වශයෙන් තමා මේ සියල්ලම නැවූ කෙනෙකු හැටියට එහි කලින් පහළ වූ තැනට හිතෙනවා. ඒ වගේම මේ පසුව පහළ වූ අය වැඩි කලක් එතන සිටින්නේ නැහැ. ඒ සඳහන් වෙනවා ඒ පළමුවෙන් පහළ වූ තැනට වඩා අඩු ආයු කාලයක් ජීවත්ව සිට එතනින් චුත වෙලා මේ මිනිස් ලෝකයට ඇවිත් ධ්‍යාන උපදවාගෙන නැවතත් Taman සිටි තැන ගැන බලන විට ඔහුට පෙනෙනවා තමා ඉන්නකොට තමාට පෙර ආසුව එහි පහළ වූ මේ භ්‍රමයා තවමත් ඉන්නවා. ඒ වුණාට තමන් නම් මෙතනින් චිත වෙලා මෙහාට ආවා. ඒ නිසා අර තැනත්තා සාස්වතයි තමාගේ අසාස්වත බව හිතන. ඒකයි ඒකච්ච සත්‍යක වාද කියලා කියන්නේ. ඇතනෙක් සාස්වතයි ඇතනෙක් අසාස්වතයි කියන්නේ. ඇතනෙක් සදාකාලිකයි තවත් කෙනෙක් සදාකාලික නොවේ කියන්නේ. ඒකච්ච සත්‍යක වාද. එහෙනම් ඒකච්ච සත්‍යක වාද භක්මයන් පිළිබඳව එකකුත් සිද්ධා පදූසික දේවතාවන් වශයෙන් දෙවියන් අතර ක්‍රීඩා ලෝලත්වය නිසා ඒ ඒ ක්‍රීඩා ලෝලත්වය නිසා සමාජයේ ආහාර වේලාව අමතක වී ගිය දෙවියන් එතනින් චුත වෙනවා සිද්ධා පදූසික දේවතා. ඒ අය තමා කලින් සිටි තැන බලා ඒ හැම එක්කෙනාම Taman ධ්‍යාන උපදවාගෙනමයි ඒක කරන්නේ. මෙහි මෙහාට ඇවි දීගේ අත්තර මේ පැවිද්ද ලබා ධ්‍යාන උපදවාගෙන අභිඥා ලබාගෙන Taman සිටිතෙන් බලන විටයි මේ දෘෂ්ටි නැතිවන්නේ. ඔහුට හිතෙනවා තමා එතන ඉන්නකොට සිටි දෙවිවරු තවම ඉන්නවා. තමාම නම් එතනින් චුත වෙලා මෙහාට ආවා. ඒ නිසා තමා අසාස්කෘත. එතන ඉන්න අය සාස්කෘතයි. ඒකයි ඒකච්ච සත්‍යතවාද කියන්නේ. තවත් දෙවියෙක් තමයි දෙවිවරු තමයි මනෝපදූෂිකක. ඔවුන්ට ඇති වෙනවා අන්‍ය දෙවිවරුන් සමග තරහාවක්. ද්වේෂය බලවත් වූ ද්වේෂය උපදින. එහෙම ද්වේෂය උපන් අචිල්ලෙහිම එයින් චුතව. ඔවුන් මේ එතනින් චුත වෙනවා. එහෙම චුත වූ කෙනෙක් මෙහාට ඇවිත් නැවත ඔය ධ්‍යාන ආදී උපදවාගෙන ආපසු හැරී බලන විට Taman සිටිතන පිළිබඳව Tamanට පේනවා තමා එහි සිටියේදී සිටි දෙවිවරු තාම ඉන්නවා. තමා පමණයි එතනින් චුත වෙලා ඇවිත් සිටින්නේ. ඒ නිසා සමහරෙක් සාස්වතයි සමහරෙක් අසාස්වතයි කියන ඒ දෘෂ්ටියට පැමිණෙනවා. තවත් තර්කීවාද ගත් එක්කෙනා ඒ තර්කවාදයෙන් ඒකච්ච සත්‍යත ඒකච්ච අසත්‍යත කියන ඒ වාදය ඒ දෘෂ්ටිය ගන්නෙ ඔහුට පෙනෙනවා ඔහු හිතනවා මේ චක්සුරාදිය චක්කුසෝත ඝාන ජීවහා කාය කියන ප්‍රසාදයන් තිබෙන ඒ ප්‍රසාදය අනිත්‍යයි අනිත්‍යය ඒවා නැති වෙනවා ඒ වුණද සිත එහෙම නැති වෙන එකක් නෙවෙයි සිත නම් නිට්ටයයි ඒ නිසා ඔහු කැමිනෙන නිගමනය ඔහුගේ දෘෂ්ටිය තමයි ඒ චක්සුරාදී චක්සුරාදිය අනිත්‍යයි අසාස්වතයි සිත මනෝ විඥාන චිත්ත කියලා දැක්වූ ඒ සිත නම් සාස්වතයි. ඒක මේ විදිහට ඒකච්ච සත්වතවාද යක් ගැනෙනවා. එහෙනම් ඒකච්ච සත්වතවාද හතරක් දක්වා අපිට. ඊළඟට එනවා අන්තානන්තවාද. ඒ අන්තානන්තවාදත් හතරක් දැක්ුණා. අත්ත්‍ය සංඤී, අනත්ත්‍ය සංඤී, අන්තානන්ත සංඤී නේව නේව අත්තනා අන්ත සංඤී කියලා. ඒ ඒ අන්තයක් ඇත්තේ කියලා අන්තයක් නැත්තේ කියලා අන්තයක් ඇත්තේද වේ නැත්තේද වේ කියලා මේ අන්ත නාන අන්තයක් අන්ත අනන්ත අන්තයක් ඇත්තේය අන්තයක් නැත්තේය මේවාන්ත නාන්ත අන්තයක් ඇත්තේද නොවේ අන්තයක් නැත්තේද නොවේ කියලා එහෙම තර්ක හතරක් ඊළඟට අමරා වික්ෂේපික වාද හතරක් දැක්ුවා මුසාවාද බියෙන් ඒ කුසලද අකුසලද කුසල් අකුසල් දෙකම නොවේද ඔය ආදී වශයෙන් ප්‍රශ්න ඇතුවම ඒ හැමකටම එහෙම කියන්නේ නැත එහෙම කියන්නේ නැත කියලා මේ ප්‍රකාශ කරන එහෙම දෘෂ්ටිගත ඒ මුසාවාද බිය නිසා තව කෙනෙක් උපාදාන භය විපාක. ඒ විදිහේ කුසල්දමය එහෙම කියන්නේ නැහැ. අකුසල්දමය එහෙම කියන්නේ නැහැ. මේක කුසල් අකුසල්ද එහෙම කියන්නේ නැහැ. කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයිද එහෙම කියන්නේ නැහැ. ওই විදිහට උපාදාන භය. අනිත් එක්කෙනා අනියෝග බියෙන්. අනියෝග බියෙන් කියන්නේ මේ ලෝකෙහි පිටිනවා බොහෝ ධන උගතුන් මේ කාරණා කාරණා දත් දෘෂ්ටිවාදයන් දැනගත්ත ඒ දෘෂ්ටීන් ඇති අය සමග වාද විවාද කරන එහෙම මේ අය සිටිනවයි පඬිතුයන්. ඒ අය මා මෙසේ කිව්වොත් ඔහු මගෙන් මෙහෙම අහවි. ඒ විට එවිට මට මේ විදිහේ අමාරුවකට වැටෙන්නට සිදු වෙනවා. ඔය ආදි වශයෙන් සලකා ඒ අනුയോഗ දීන මේ මේ ඒ අමරාවිච්ඡේදික වාද ගන්න. අනිත් එක්කෙනා තමයි මන්දත්තා මෝමෝහ කියලා කිව්වේ ඒ තැනත්තා මෝඩයි. මෝඩයි ඒ මෝඩකම නිසා කුසල් බවවත් අකුසල් බවවත් කුසල් නුවේ අකුසල නුවේ කියන ඒ බවවත් එයාදි වශයෙන් එහෙම කිසිවක් කියන්නට පුළුවන් කමක් නැති බැවින් ඔහු ඒ හැම එකටම නැtei එහෙම කියන්නේ නැtei එහෙම කියන්නේ නැtei කියා ගන්න දෘෂ්ටීන් තිබෙනවා ඒ තමයි අමරාවික්කේතික වාද සතර ඊළඟට ආවා අධිච්ඡ සමුප්පන්න වාද කියලා දෙකක් ඒ අධිච්ඡ සමුප්පන්න වාදයේ කිව්වේ පටිච්ච සමුප්පන්නයට විරුද්ධයි එය අදිත්‍ය සමුප්පන්නේ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැතිවයි මේ සියල්ලම වන්නේ. ඒ ඒ අදිත්‍ය සමුප්පන්න වාද ගැනීමට තුඩු දුන්න එක කාරණයක් තමයි මේ අසඤ්ඤ සත්වෝත්පත්තිය. ඒ අසඤ්ඤ සත්‍යෙහි උපන් තනත්තා ඒ භ්‍රඥයා ඒ Taman ඒ ධ්‍යානයේ බලයෙන් එහි උපන්නේ. ඒ ධ්‍යාන බලය හරියට දුන්නෙන් විදින ලද ඊතලය එහි ඒ ඇති වූ වේගය යම් තාක්ද ඒ තාක්කල් පරිසරන. වේගය අවසන් වූ කල්හි ඒක බිම ඇද වැටෙනවා. ඒ වගේ ධ්‍යාන බලය නිසා ධ්‍යානයෙන් ඔසවා හරින ලද මේ තැනත්තා ඒ අසඤ්ඤ සත්‍යෙහි උපදිනවා. හිත නැති කය පමණක් ඇති අසඤ්ඤ සත්‍යෙහි එහි ඉපද ඒ ධ්‍යාන බලය ඇති තාක්කල් එහි වැස්ස එයා එහි ඒ ශක්තිය බලය අඩු වූ කල්හි එතනින් චුත වෙනවා. එතනින් චුත වනුයේද රූපයමයි. රූපමේව ප්‍රතිසන්දි හෝති කියලා එතන දක්වන්නේ රූපයමයි එතන ප්‍රතිසන්දිය වන්නේ. ඒ රූපයම තමයි එතනින් චුත වන්නේ. ඒ චුත වනවත් සමගම මේ ජීවිතෙහිදී නැත්නම් ඒ අසන්න සත්‍යෙහි ඉපදීමට කලින් මෙහිදී නවත්වන ලද චුතියට අනුකූලව නැවතුණු ඒ චිත්ත පරම්පරාවේ ඊළඟ සිට අසඤ්ඤ සත්‍යයෙන් චිත වූ අවස්ථාවේදී ලැබෙනවා. මෙන්න මේ ලැබුණු බව දක්නා වූ ඒ අසංඥ සත්‍යෝත්පත්තිය ලබා ඊට අනුතුරුව මේ මිනිස් ලොවට පැමිණ දීගේ අක්ෂර පැවිදිව ධ්‍යාන උපදවාගෙන තමාගේ ඒ තමාගේ මේ මේ જાතියේදී ඒ සිත පහළ වූ අවස්ථාව දක්වා බලා පැමිණෙන නිගමනය තමයි කිසිදු හේතුවක් කිසිම කාරණයක් නැතිව සත්‍යයගේ ඇතිවීම වේ කියලා අදිත්‍ය සමුප්පන්න වාදයක් ගන්න. හේතුවක් සත්‍යයක් නැතිව සිදුවන්නක් හැටියට. අනිත් එක්කෙනා සත්‍ය වාදයේ තර්ක වාදයේ එයා මේ ඒ තර්කයෙන් ගන්න ලබන දෘෂ්ටිය තමයි මේ අදිත්‍ය සමුප්පන්න වාදය. ඒක අර මාතා පෙත්තික සම්භව කියලා මුතුන් කියන්නේ ඒ විදිහේ දෘෂ්ටියක් ගන්නවා එතනත්තා ඒක එයා නිකම්ම දීමන්තාම චරිතං සයන් ප්‍රතිභාන ඒවා අදිච්ච සමුප්පන්න මේ සත්වයාගේ මේ ආත්මය ලෝකය හේතුන් සත්‍යයක් නැතිව ඉබේම නිකම්ම ඇතිවන්නක් කියලා ගන්න දෘෂ්ටිය. ඒ එහෙම අදිච්ච සමුප්පන්න වාද දෙකක් දැක්ක. එයින් අවසන් වුණා පුබ්බන්ත කප්පික දෘෂ්ටීන්. ඒ පුබ්බන්ත කප්පික දෘෂ්ටීන් 18ක් තිබුණා. අට්ඨාරතෙහි වත්තුහි කියලා. උබ්බන්තකත් එක දෘෂ්ටීන් 18ක්. ඊළඟට ආ දෘෂ්ටීන් ගණන 44ක් වෙනවා. ඒවාට කියන්නේ අපරන්තකත් එක දෘෂ්ටි. මේ ඊළඟ භවය හිත අරමුණු කොට ඇති කරගනු ලබන දෘෂ්ටීන්. ඒවා 44ක් දක්වනවා. එයින් සංඤීවාද සංඤීවාද තිබෙනවා 16ක්. වාක්‍යයක් සංඤීවාද රූපී අත්තා හෝති අරෝගෝ පරම් මරණ සංඤීතිනම් කඤ්ඤපෙන්ති අරූපී අත්තා හෝති අරෝගෝ පරම් මරණ සංඤීතිනම් කඤ්ඤපෙන්ති රූපී ච අරූපී ච අත්තා හෝති අරෝගෝ පරම් මරණ සංඤීතිනම් කඤ්ඤපෙන්ති නේව රූපී නා රූපී අත්තා හෝති අරෝගෝ පරම්මරණා සංනීතිනං කඤ්ඤපෙන්ති අන්තවා අත්තා හෝති අරෝගෝ පරම්මරණා සංති සංනීතිනං කඤ්ඤපෙන්ති අනන්තවා අත්තා හෝති අරෝගෝ පරම්මරණා සංඤීතිනම් කඤ්ඤතෙන්ති අන්තවාච අනන්තවාච අත්තා හෝති අරෝගෝ පරම්මරණා සංඤීතිනම් කඤ්ඤතෙන්ති නේවන්තවා නානන්තවා අත්තා හෝති අරෝගෝ පරම්මරණා සංඤීතිනම් කඤ්ඤතෙන්ති ඒකත් සංඤී අත්තා හෝති නානත් සංඤී අත්තා හෝති පරිත්ත සංඤී අත්තා හෝති අපමාන සංඤී අත්තා හෝති ඒකාන්ත සුඛී යත්තා හෝති ඒකාන්ත දුක්ඛී යත්තා හෝති සුඛ දුක්ඛී යත්තා හෝති අදුක්ඛම සුඛී යත්තා හෝති අරෝගෝ පරං මරණා සංඤීතනම් කඤ්ඤතෙන්ති කියලා මම අර මුල් හරියේදී නම් මේවා පෙයාල පුරවලා කිව්වේ ඒ ඒ විදිහේ දෘෂ්ටි මම ඒවා පිළිබඳ විස්තරය මුලින්ම කියා දුන්නා ඒම දෘෂ්ටීන් සංඤීවාද 16ක් ඒම දෘෂ්ටි 16ක් සංඤීවාද වශයෙන් ඊළඟට දැක්ව අසංඤීවාද අටක් රූපී අසංඤී කියලා අතන සංඤී කිව්වා මෙතන අසංඤී. අසංඤී කියන්නේ සංඥාවක් නැත්තේය කියන අර්ථය. සංතිලිකරේකේ සමනබ්බාත්මනා උද්ධමාඝාතනික අසංඤී වාදා ආදි වශයෙන් රූපී අත්තා හෝති අරෝගෝ පරමරණ අසංඤීති නම් කන්නේ. ඉතල කිව්වේ රූපී අත්තා හෝති අරෝගෝ පරමරණ අසංඤීති නම් කන්නේ. සංඥාව ඇත්තේ ඒක. මෙතන කියනවා රූපී අත්තා හෝති අරෝගෝ පරමරණ අසංඤීති නම් කන්නේ. සංඥාව නැත්තේය. ඒ විදිහේ අටක් දක්වනවා. අරූපී අත්තා හෝති, අසං රූපීච අරූපීච අත්තා හෝති, නේව රූපී නාරූපී අත්තා හෝති, අන්තවාත්තා හෝති, අනන්තවාත්තා හෝති, අන්තවාච අනන්තවාච අත්තා හෝති. නේවන්තවා නානන්තවා අත්තා හෝති අරෝභෝ කරන්නා. ඊළඟට දැක්වුවා නේව සංඤී නා සංඤී වාද. එහෙම නේව සංඤී නා සංඤී වාද ඒත් අටක් තිබෙනවා ඔය විදිහටම. රූපී අත්තා හෝති අරෝගෝ කරන් මරණා මේව සංජීනා සංජීති නම් සංජීපෙන්ති. සංඥාවක් ඇත්තේද නොවේ නැත්තේද නොවේ. එහෙම අටක් දක්වා. ඊළඟට උච්ඡේදවාද දැක්ුවා හතක්. උච්ඡේදවාදවලදී තමයි අර <clears throat> ඒ උච්ඡේදවාද හතේදී තමයි දැක්ුවේ යතෝකෝ භෝ අයං අත්තා රූපී ඡාතුමා භූතිකෝ මාතාපෙත්තික සම්භව මේ මේ මේ ආත්මය රූපීය ඡාතුමා භූතිකය සතරමා භූතයන්ගෙන් හැදුරෙක්ය මාතාපෙත්තික සම්භවෝ මෞපිය දෙදනාගෙන් සම්භව වූයෙක්ය කායස්ස භේදා උච්චජ්ජති විනස්සති කාබුන් මරණින් මතු ඒ කියන්නේ මරණයට අනුතුරුව උච්චජ්ජති විනස්සති සිංගේ දැනසේ කියන්නේ ඉවරයි කියලා ගන්න. නහෝති පරම්මරණා මරණින් මතු නොවන්නේය. නැත්නම් නොවේ. අරමින් මතු බවල් භවයක් නැහැ. ඒ විදිහට ගත්ත දෘෂ්ටි හතක් උච්ඡේදවාද කියලා ගත්තා. ඒ ඒ ඒ පළමුවෙනි එක මේ මිනිසත් මිනිසුන් පිළිබඳව නැත්නම් මාතා පිත්තික සම්භව වූ සත්වයන් පිළිබඳව අනිත්‍ය වඩක්වා තිරෙන්නේ <clears throat> කාමාවචර කාමාවචර දෙවියන් පිළිබඳව ඒ වගේම ඊළඟට ධ්‍යාන උපදවාගත්ත භක්මයන් පිළිබඳ ඒ එහෙම ධ්‍යාන උපදවාගත් භක්මයන් පිළිබඳව තමයි ඉතිරි මේ මේ උච්ඡේදවාද හතම ආවේ ඊළඟට තමයි මේ ditta ධම්ම නිබ්බාන වාද අද මට කියන්න තියෙන කොටස එන්නේ. ඒ ditta ධම්ම නිබ්බාන වාදයේ කියන එකට පළමුවම ඇතුළත් වන්නේ මේ පංචකාභ සම්පත් විඳීමම මෙලොව තිබෙන මෙලොව වශයෙන්ම දුෂ්ට ධාර්මික කියන්නේ මේ ජීවිතයේ මේ ජීවිතයේදීම නිවන් සුව විඳීම කියන්නේ ඒක දක්වා තිබෙන්නේ සම්පි භික්කවේ ඒකේ සමනබ්‍රාහ්මනා ditta dhamma nibbana vada tato sattassa parama ditta dhamma nibbanam panyatenti පංචෙහි වත්තුහි කරුණ පහක් තියෙනවා. එතකොට ditta dhamma nibbana vada තියෙනවා පහක්. ඒ කරුණ පහකින් ditta dhamma nibbana vada සත්‍යයන් ගන්නවා. කොහොමද ගන්නේ? ඉද වික්කවේ ඒකච්චෝ සමනෝවා ධාත්මනෝවා එවං වාදී හෝති එවං දික්ඛි මේ ලෝකෙහි ඇතන ශ්‍රමණ කෙනෙක් ධාත්මන කෙනෙක් මෙබඳු වාද මෙබඳු දෘෂ්ටි ඇති කෙනෙක් වන්නේය යතෝ කෝ භෝ අයං අත්තා පංචහි කාම ගුණේහි සමප්පිතෝ සමංගී භූතෝ පරිචාරේති එත්තාවතා කෝ භෝ අයං අත්තා පරම දික්ඛ ධම්ම නිබ්බානං පත්තු මේ ආත්මය මේ ආත්මය පංචකාම ගුණයන්ගෙන් ඒ කියන්නේ පංචකාමයන්ගෙන් සංතර්පණය සමන්දී භූත කියන්නේ යුක්ත වන්නේ නම් එයින් පංචකාම යන් විඳින්නේ නම් පංචකාම සම්පත් විඳී නම් එයම තමයි ඒ කර්මින්ම තමයි ඒ සත්‍යය පරම වික්ඛ ධම්ම නිබ්බානේ කියන ඒ මේ ජීවිතයේදීම නිවනට පැමිණීම කියන මේට පැමිණෙන්නේ නැත්නම් නිවනට පැමිණනා වේ කියන. එතකොට නිවනේ කියන්නේ වෙන එකක් නෙවෙයි. ඔහු සලකන හැටියට මේ ලෝකෙහි පංචකාම සම්පත්තීන්ගෙන් ආධ්‍යව සිටීම. ඒ පංචකාම සම්පත්තියෙන් ආධ්‍ය වීම තමයි පරම දික්ඛ ධම්ම නිබ්බාණය. ඒ තමයි මේ කියන නිවන. ඒ තමයි නිවන. වෙන නිවනක් නැහැ. එහෙම ගන්න තැනත්තා තමයි පළමුවෙන්ම ওই පරම ධිට්ඨ ධම්ම නිබ්බාන වාදී හැටියට ඇතුළත් වෙලා පිළේ. ඊළඟට අනිත් එක්කෙනා ඒ මෙලොව පංචකාම සම්පත් විඳීම ධිට්ඨ ධම්ම නිබ්බාන වාදයෙන් වශයෙන් නොපිළගන්නාට. ඒක නැත්තා කියනවා එහෙම ආත්මයක් නම් ඇත්තේය. එහෙම බවක් තියෙනවා. අත්තිකෝ භෝ අයං අත්තා, ඒසෝ අත්තා යං කං වදේති, නේසෝ නත්ථීති වදාමි. ඔබ කියනු ලබන ඒ ආත්මයක් පරම දික්ඛ ධම්ම නිබ්බානවාදී කියලා ඔබ දැක්කූ ඒ ආත්මයක් නම් තියෙනවා. ඒ නෝචකෝ භෝ අයං අත්තා එක්තාවතා පරම දික්ඛ ධම්ම නිබ්බානං සත්‍යෝකෝ. ඒ වුණාට ඒ ආත්මය පරම දික්ඛ ධම්ම නිබ්බාණයට පැමිණෙන එකක් නෙවෙයි. ඒකට පරම දික්ඛ ධම්ම නිබ්බාණය කියලා කියන්නේ මෙලොවදී පංචකාම සම්පත් විඳීමමයි කියන එකයි කලින් කීතනත්තා දැක්කේ. මොකද කියනවා ඔබ කියන ඒ විදිහේ සැප විඳීමක් නම් ඇති ආත්මයක් නම් තිරෙනවා. එහෙත් ඒ ආත්මය පරම දික්ක ධම්ම නිබ්බාණී කියන ඊට පැමිණුණු ආත්මයක් නෙවෙයි. එහෙනම් ඔහු කියන්නේ කවර එකක්ද මේ දික්ක ධම්ම නිබ්බාණී කියනවා. ඒ කාරණේ වශයෙන් දක්වන්නේ මොකක්ද? නෝචකෝ භෝ අයං අත්තා එත්තාවතා පරම දික්ක ධම්මාන නිබ්බාණං සත්‍යෝ හෝති. තේ සංකිස්ස හේතු ඔහු කරුණක්ද දක්වනවා. ඔබ කියන මේ පංචකාම ගුණයන්ගෙන් යුක්තව වාසය කිරීම පරම දිට්ඨ ධම්ම නිබ්බාණයට පැමිණීමක් නොවන බව. මෙන්න මේ කරුණ ඔහු දක්වනවා. මොකක්ද කරුණ? කාමාහි භෝ අනිච්චා දුක්ඛා විපරිණාම ධම්ම. ඔය පංචකාමයෝ අනිත්‍යයි දුකයි වෙනස් වෙන සුළුයි. එබැවින් ඔහු පරම දිට්ඨ ධම්ම නිබ්බාණයක් පිළිගන්නේ නැහැ පංචකාම සම්පත් විඳීමෙන්. ලැබෙනවායි කියන්නේ. එනිසා ඔහු කියනවා යතෝ කෝ භෝ අයං ඒ එහෙම විපරිණාම ධම්මයට පත් වෙන නිසා නැත්නම් වෙනස් වෙන නිසා තේසං විපරිණාමඤ්ඤතා භාවා උපජ්ජಂತಿ ඔවුනගේ ඒ විපරිණාමය වෙනස් වීම හේතු කොටගෙන උපදිනවයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේවා උපදින ඒ කීවේ පංචකාම සම්පත් හිඳීම, එයින් ආදීව විසීම ඔබ කියනවායි පරම දිත්ත ධම්ම නිබ්බාණයයි කියලා. එහෙත් ඒක එහෙම නෙවෙයි කියයි මා කියන්නේ. ඊට හේතුව ඒ ඒ පංචකාමියෝ අනිත්‍යයි දුකයි අනාත්මයි. මගේ කියලා කියන්නට බෑ. අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනාත්මනේ විපරිණාම ධර්ම. අනිත්‍යයි දුකයි වෙනස් වෙන සුළුයි. එනිසා හෝ අනාත්මයක් කියන්නේ නැහැ විපරිණාම වෙන සුළුයි. ඒවා ඒ වෙනස් වීම නිසා හේතන් විපරිණාමං විපරිණාමඤ්ඤතා භාව විපරිණාමයටපත් වීම නිසා උපජ්ජන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සපායාස උපදිනවයි ශෝකය වැළපීම ශෝක කිව්වේ සිතේ හටගන්නා කනගාටු වේ කියන එක නිසෝක පරිදේවේ කියන්නේ ඒ හේතු කොටගෙන වැළපීම දුක්ඛ කායික දුක්ඛය දෝමනස්ස මානසික දුක්ඛය උපායාස ඒ සිතේ ඇතිවන ලෝකේ නිසා ඇතිවන බලවත් වූ වෙහෙස කියන මේ වාට ඒ හේතු වෙනවා. ඒ නිසා ඒක පරම දිත්‍ය ධම්ම නිබ්බානයක් නොවේ. යතෝ කෝභෝ අයං අත්තා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කවිතක්කං කවිචාරං විවේකජං පීතිසුඛං පතම ඥානං උපසම්පජ්ජ විහරති යම්තේ වනාහි ඒ ගමාත්ම කාමයන්ගෙන් වෙන්න. ඒ වගේම අකුසලයන්ගෙන්ද වෙන්න. එතන කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් කියන්නේ මේ පංච නීවරණයන්ගෙන් වෙන්න කියන්නේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්ම. සවිතක්කං සවිචාරං විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකජං ප්‍රීති සුඛං විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හාසතේ ඇත්තා වූ විවේකජං ප්‍රීති සුඛං පතම ධානං සම්පජ්ජ විහෙරති ප්‍රථම ධානයේද පැමිණ වාසය කරයිද? එදෙන පෙන්නුවේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන සිත. අන්න ඒක පැමිණ ඒ ධානයට පැමිණ ධාන සුඛට පැමිණ වාසය කරයිද? අන්න ඒකන සත්‍යවතාකෝ භෝ අයං අත්තා පරම විත්ත ධම්ම නිබ්බානං පස්සෝ හෝ. අන්න ඒ ආත්මය නම් ඒ ධ්‍යානිය උපදවාගත්ත ඒ ධ්‍යානියට කඩින වාසය කරන ඒ ආත්මය නම් කර්ම දක්ෂිත ධම්ම නිබ්බාණය කියන මෙලොවදීම ඒ නිවන්සුවේටපත් වූ එක කියලා මෙලොවදීම මේ නිවන්සුවේටපත් මෙලොවදී මාකී මට කැමති මේ පින්දුතුන් ගන්නවා බුද්ධ ආගමේ මේ ධ්‍යාන පිළිබඳව උගන්වනවා ඒ ධ්‍යාන ලැබීම පිළිබඳව උගන්වනවා ඒ වගේම මේ ධ්‍යාන ගැන සඳහන් කර තිබෙනවා විත්ත ධම්ම සුඛ විහරණය. විත්ත ධම්ම සුඛ විහරණය කියන්නේ මේ ජීවිතයේදීම සැපසේ වාසය කිරීමට. ඒ ධ්‍යානයන්ට සමවදින. ආර්යයන් වහන්සේලා ඒ වාට සමවදින. විත්ත ධම්ම බුදුරජාණන් වහන්සේ සමවැද සිටින. විත්ත ධම්ම සුඛ විහරණය කියන්නේ මේ ජීවිතයේදී සැපසේ වාසය කිරීමට. මොකද සැපසේ කියන්නේ ශාරීරික මානසික උන්වහන්සේලාට මානසික වශයෙන් නම් දුක් නැහැ හේතුව මහන්සියලා ඒ මානසිකව දුක් ලැබෙන්නට හේතු වන ක්ලේශයන් සමූලෝත්පාදනය කර බැවින් මූල මුල් සිඳ දනා ඇති බැවින් මහන්සියලාට මානසික දුකයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. කවර හේතුවක් නිසා. ඒත් මහන්සියලාගේ ශාරීරික දුක් ඇති වෙනවා. ශරීරයේ දුක් ඇති වෙනවා. දුක සහගත කාය විඥානයේ කියන එක ඒ රහත් ශරීරයකටත් අන්‍ය ශරීරයකටත් කියලා වෙනසක් නැහැ. ඇති වෙන්නද පුළුවන්. ඇති වෙනවා. එහෙම අවස්ථාවලදී පවා උන්වහන්සේලා ඔය තමන් වහන්සේලා උපදවාගෙන සිටින ඒ ධානයන්ට සමවැද සිටින. ඒ ධානයන්ට සමවැද සිටින කාලය තුලදී ශාරීරික වශයෙන් ලැබෙන මේ වේදනාවන්ද දැනෙන්නේ නැහැ. ඉතින් පරම ධිට්ඨ ධම්ම නිබ්බාණී කියලා මේ දෙවන්නා කියන්නේ ඒ විදිහේ ප්‍රථම ධානයට එළඹ වාසය කිරීම. ප්‍රථම ධානයේ උපදවාගෙන ඒයට පැමිණ වාසය කිරීම පරම ධිට්ඨ ධම්ම නිබ්බාන මෙලෝදීම නිවන් සුවයට පත්වීමක් කියලා ඔහු සැලකනවා. ඊළඟට තව කෙනෙක් කියනවා ඒ මතය ඒ අදහස පිළිගන්නාට තෙක් අත්තිකෝ භෝ ඒසෝ අත්තා යම් කම් වදේති මේසෝ නත්ථීති වදාමි ඔබ මේ යම් ආත්මයක් ගැන කීවේද එවැනි ආත්මයක් තියෙනවා ඇත්තේය ඒක නැtei කියා නොකියමි එතෙකුදු වූවන් ඒ ආත්මය පරම විත්‍ය ධම්ම නිබ්බාණයට පත් වූවක් නොවේ. හේතුව මොකද? සංකිට්ඨ හේතු යදේව තත්ත්ව විතක්කිතං ਵਿਚාරිතං ඒතේනේතං ඕලාරිකං අක්ඛායති. එහි විතර්කය ਵਿਚාරය කියන මේ දෙක තිබෙන. එබැවින් එය ඕලාරිකයි ගුරුසීක. ගුරු දැන් මේ තුන තුන් දන්නවා විතර්කයේ තියෙන එකක්, ਵਿਚාරයේ තියෙන එකක්, මොනෝ විදියේ ධර්මද විතක්කේ කියන්නේ අරමුණට සිත නැංවීමේ ධර්ම. අරමුණ ගැනීම චක්කුසෝත ධාන විවහා කාය කියන මේ ප්‍රසාද ආශ්‍රිතව ලැබෙන චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, විවහා විඥාන, කාය විඥාන කියන ඒ සිත් පහ නැත්නම් කුසල විපාක අකුසල විපාක වශයෙන් ගත්තම 10. ඒ 10ට නම් විතර්කයක උපකාරයක් අරමුණු ගැනීම සඳහා අනවශ්‍යයි. ඕන කරන්නේ නැහැ. ඒ නිසාම විතර්ක කියන චෛතසිකය ඒ සිත්වල උපදින්නේ නැහැ. අරමුණට යාමේ ව්‍යාපාරයක් ඒ සිත් සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ආරම් ප්‍රසාද ආරම්මන කියන මේ දෙක ඔවුනොවුනට යොමු වීම නිසා ඒ දෙකේ ගැටීම නිසා ඒ දේවල් අරමුණු කරමින් උපදනා වූ ඒ විඥානයන් ලැබෙනවා. ඒ නිසායි චක්කු විඥාන ආදී එහි ඒ 10යි විතර්කයේ දෙන්නේ නැති කියලා දක්වන්නේ. අනිත් සිත්වලට ඒ ධානවලදී ද්විතිය ධානයේ සිට ඉහළ ධාන හැර ප්‍රථම ධානයේ දක්වා වූ ඉතිරි කාමාවචර සිත්වල ප්‍රථම ධානයේ දක්වා වූ සිතුත් ඒ කියන්නේ ප්‍රථම ධානයත් ඇතුළු කොට කාමාවචර ඔය 10 හැර විපංච විඥානී කියන ඒ 10 හැර ඉතිරි සිත් 44ක් කියනවා කාමාවචර ඒ සියල්ල සියලුම සිත්වලට විතර්කයේ නැතිව උපදින්නට බෑ. ඒ කියන්නේ විතර්කයෙන් තමයි අරමුණට චිත්තයිතික ධර්මයන් ගෙන යන්නේ, පමුණුවන්නේ නැත්නම් නම්වන්නේ. ඒ නිසා ඒකට තක්කෝ විතක්කෝ සංකප්පෝ අපනා ව්‍යක්තනා චේතසෝ අභිනිරූපණ ඔය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ නම් ගදාරනවා. අන්නේ විතර්කය ඇති බැරි. ඒ විතර්කය මේ ධානයේ අරමුණ වෙන ඒ කසිනාදි අරමුණකට නැං වෙනවා වගේම ඒ ධානයට පරිබාහිර ධානයෙන් පිටත් කර සමහර විටක කාමාදී ආරම්මණයන් හි කාම කියන්නේ රූප මේ කාම ධර්ම තිබෙනවා. ඒ වගේම පංචකාමයන් තිබෙනවා. ඒ පංචකාම අරමුණු වලටද මේ විතර්කය නැංගෙන්නට පුළුවන්. එහෙම වුණොත් වන්නේ මේ ධානයේ පවා නැතුව යන්නේ. ඒ නිසා ඔහු මේ දෙවන්න මේ දැනත්ත කියනවා ඔබ කියන ඔය විදිහේ ආත්මයක් නම් කියනවා විතර්ක ਵਿਚාර සහිත ඒ මේ ධ්‍යානිය උපදවාගෙන උපදවා ගත්ත. ඒත් ඒක පරම දිත්‍ය ධම්මෝ නිබ්බාණයයි කියා ඒකට පැමිණීමක් කියා මම නොකියෙමි. ඊට හේතුව එහි විතර්කයේ කියන එකක්, ਵਿਚාරයේ කියන මේ ස්වභාවයක් තිබෙන. එබැවින් ඒක ගුරුසික. ඒ ඕලාරික කියන්නේ ඒක ගුරු. ඊට ප්‍රතිවිරුද්ධ වචනය තමයි සුකුම. ඕලාරිකෝ වා සුකුමෝ වා කියලා දක්වන සුකුම, සිවුම. සිවුමකට විරුද්ධාර්ථය තමයි ඕලාරික. ඒ ඒ නිසා යදේව තත්ත්ව විතක්කිතං ਵਿਚාරිතං ඒතේනේතං ඕලාරිකං අඛායති යතෝකෝ භෝ අයං අත්තා විතක්ක ਵਿਚාරාණං රූප සමා අනේ නිසා යම් තේවනාහි ඒ ආත්මය විතක්ක ਵਿਚාරාණං රූප සමා විතක්ක ਵਿਚාරයන්ගෙන් සංසිඳුණු ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක නැහැ විතක්ක ਵਿਚාර දෙක නැති කළා ඒකයි මෙතන සංසිඳි විචාර. විතක්ක ਵਿਚාරයන් විතක්ක ਵਿਚාරාණං රූප සම. අධ්‍යාත්මං සම්පසාදන. ඒ අධ්‍යාත්මය පහදවන්නා වූ සම්පසාදන. චේතසෝ ඒකෝ දිභාවං. සිතේ එකඟ බව සිදු කරන්නා වූ. අවිතක්කං අවිචාරං විතර්ක රහිත වූ විචාර රහිත වූ අර කලින් ධ්‍යානයේ කිව්වේ විතක්ක සහිත වූ විචාර සහිත වූ මේකට කියනවා විතර්ක රහිත වූ ਵਿਚාර රහිත වූ විතර්කයක් නැති ਵਿਚාරයක් නැති අවිතක්කං අවිචාරං කලින් එකට කිව්ව විවේකජං සීතිසුඛං ඒ පංච නීවරණයන්ගේ එවැගේම කාය විවේක චිත්ත විවේක කියන මේවා ඇතිවීම නිසා හටගත්ත ප්‍රීති සුඛයෙන් යුක්තයි දැන් මෙතන කියන්නේ සමාධිජං සීතිසුඛං සමාධිජං සීතිසුඛං සමාධියෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය ඇත්තා වූ ප්‍රීතියක් සුඛයක් ඇත්තා ඒක සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතියක් සුඛයක් ඇත්තා වූ කියන්නේ අර විතක්ක ਵਿਚාර දෙකෙන් ඈත් වූ දැන විතක්ක ਵਿਚාර දෙක මා කලින් සඳහන් කළ පරිදි මේ රූපාවචර ධර්මවල උපදිනවා වගේම කාමාවචර සිත්වලද හටගන්නවා. ඒ කාමාවචර සිත්වල හටගන්නා වූ විතක්ක ਵਿਚාරයන් විචාරයන් මේ වගේ මේ රූපාවචර සිත්වල හටගන්නා වූ නැත්නම් ප්‍රථම ධ්‍යාන සිතේ හටගන්නා වූ විතර්කයේද මෙහිම රැඳී තියෙනවයි මෙහිම යෙදී තියෙනවයි මෙයින් පිටත්තරව යන්නේ නැtei කියලා එහෙම නියමයෙන් දක්වන්නට බෑ යම් කිසි විචක ඒ විතර්කය ඒ ධ්‍යානයේ ඉන්ද්‍රාම ප්‍රතිවිරුද්ධ වූ ධර්ම ඔස්සේද යන්නට ඉඩ තිබෙනවා එතකොට මේ තනත්තා ධ්‍යානය පිරියනවා ඒ නිසා ඒ විතර්කයේ සහිත ਵਿਚාරයේ සහිත ධානය ගත්තම ඒ ධානය සමාධියක් නම් තමයි. සමාධියක් නම් තමයි. ඒත් එය එතරම් උසස් සමාධියක් කොට ගන්නෙ නෑ මේ විතර්ක ਵਿਚාර කියන දෙකින් යුක්ත බැරි. එබැවින් තමයි මෙතෙන්දි කියන්නේ සමාධිගන් පීති සුඛං. සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතියයි සුඛයයි එක්කා වූ. සමාධිගන් පීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පද්ද විහරති දෙවෙනි ධානයට කමින වාසය කරයි. අන්න ඒක නැත්තානම් පරම දිට්ඨ ධම්ම නිබ්බාණයට පැමිණෙන කෙනෙකි. ඒ ආත්මය පරම දිට්ඨ ධම්ම නිබ්බාණය කියන මෙලොවදීම නිවන් සුවයටපත් වූ එක කියලා මේ තැනත්තා කියනවා. මොකද ඔහු පිළිගන්නේ දෙවෙනි ධ්‍යානයට සමවැද සිටීම තමයි නිවන ඒ තමයි නිවන් සුවය. ඔහු සලකන. ඔහුගේ වාදයේ තවත් කෙනෙක් කියනවා තමන්ගේ වේදනාව ඇති වෙනවා. ඔබ කියන විදිහේ ආත්මයක් නම් තියෙනවා. එහෙත් එය පරම ditta ධම්ම නිබ්බාණයට පත් වූ ආත්මයක් නොවේ. එහෙනම් ඒකට හේතුව මොකක්ද? යදේව තත්ත පීතිතෝ පීතිගතං චේතසෝ පිලාරිතත්තං ඒතේනේතං ඕලාරිකං අක්ඛායති. ඒ ඔබ කියන ඔය පරම ditta ධම්ම නිබ්බාණයයි කියා ඔබගත් ඔය ධර්මයේ නැත්නම් ධ්‍යානෙහි තියෙනවා ප්‍රීතිය. ප්‍රීතියෙන් කියනවා උත්තිලාවි සත්තං කියන්නේ ඊතන බවක් කියන. යන සිත පිනා යන බවක් තියෙනවනේ ප්‍රීතියෙහි. ඒකට ඒ පිනා යන භවයේ කියන එක ටිකක් චලනයක් බඳුයි. නිකන් සමාධියට තරම් හිත කර නොවන බවක් වගේ ඒකේ තියෙන්නේ. ඒ නිසා ඒකේ නේතම් ඕලාරිකන් අර ඒ ඒ ඒ පිනා යාම හේතු කොටගෙන ඇතිවන්නා වූ ඒ ඊපීම ඉල්පීම ප්‍රීතියෙන් ඉල්පීම එබැවින් ඒ ඉල්පීමක් ඇති බැවින් ඕලාරිකමක් ආයි ඒක ගොරෝසු යයි කියනු ලදී ඒක ගොරෝසු බව ඒ නිසා මොකද කළා කරන්නේ ඕලාරිකමක් ආයි යතෝ කෝභෝ අයං අත්තා පීතියාච විරාගා උපේක්ඛෝච විහර ඒ ප්‍රීතියෙන්ද දුරව ඒ ප්‍රීතියද නැතිව මේ පිටුතුන් දන්නවා ද්විතිය ධානය සූත්‍රාන්තික ක්‍රම නැත්නම් චතුස්කණයේ හැටියට දක්වන විට ဒုတိ ය ධානය විතක්ක ਵਿਚාර කියන දෙකම නැති පීති සුඛ ඒකග්ගතා කියන අංග තුනෙන් යුක්ත ධානය. ඒ ගැන මේ කියන්නේ ඒ ප්‍රීතිය තියෙන බැරි මේක ඉල්පීමේ ස්වභාවයක් ඇත. එබැවින් මේක ගුරු යම්කේ වනාහි ඒ ප්‍රීතියද දුරුකොට උපේක්ඛ කෝච විහරති උපේක්ෂකව වාසය කරයිද? එතන උපේක්ෂක වෙයි කියලා කිව්වේ උපේක්ෂා වේදනාව නෙවෙයි. උපේක්ෂා වේදනාව නෙවෙයි. වේදනාව වශයෙන් කියන උපේක්ෂා වේ කියලා සුඛ දුක්ඛ උපේක්ෂා. මෙතන උපේක්ඛකෝ කියලා කිව්වේ ඒ ඒ උපේක්ෂාව తත්‍ර මධ්‍යත්ත උපේක්ෂාව. తත්‍ර මධ්‍යත්තතා කියන්නේ চৈতසිකයක් කියනවා. ඒ తත්‍ර මධ්‍යත්තතාවෙහි ස්වභාවයද මධ්‍යස්ත බව, නදහත් බව, ඒකම තමයි ඔය උපේක්ෂා භක්ම විහරණයේ වැඩිීමේදීද වඩන්නේ. මධ්‍ය ඒ පත්‍ර මධ්‍යස්ථතාව. අන්න ඒ පත්‍ර මධ්‍යස්ථතාවේ නැතිවන උපේක්ෂක උපේක්ෂව ඇතිව වාසය කර උපේක්ෂකෝච විහරති. සතෝච සම්පදාන සිහියෙන්ද නුවණින්ද යුතුව සතෝච සම්පදාන සුඛංච කායේන පටිසංවේදේති ඒ සැපයද කයින් ස්පර්ශ කරයි විනීජ ඒ කයින් විනී කියන්නේ ඒ සැපය සුඛ ඒ ඒ ධානයේ ඒ ධානයේ අංග මොනවාද? සුඛ ඒකග්ගතා. ප්‍රීතිය දුරුකොට සුඛ ඒකග්ගතා කියන අංග දෙකයි මේ ධානයේ තියෙන්නේ. ඒ සුඛය මේ ලෞකික සුඛයන් අතර ඊටාම උසස් සැපේ හැටියටයි දක්වන්නේ. ලෞකික විඳින සැප විඳින සැප කියන්නේ ඒ විදින සැපයන් අතර ඊටාම උසස් එක හැටියට දක්වන්නේ මේ චතුත් අධ්‍යානෙහි යෙදෙන සුඛය. ඒ සුඛය. ඒක ඒ ඒක මානසිකයි කියන ඒ සුඛය කියන එක මානසික ධර්මයක්. මොකද ඈ? සත්‍ය ත්‍ෘතිය ධානයේ කිය එකයි. ඒ ඒ ත්‍ෘතිය ධානයේ යෙදෙන සුඛය මානසික. ඒ ඒ මානසික සුඛයත් සමගයි. ප්‍රීතිය නොයදෙන අවස්ථාවක් තිබෙන්නේ මෙතන තමයි. මෙතිම තුනක් ආසී ප්‍රීතියයි සුඛයයි කියන මේ දෙක. දෙක ඔවුනොවුන්ගෙන් වෙන් කිරීම අමාරු ධර්මයක්. හැටියට ධර්ම දෙකක් හැටියටයි තියෙන්නේ. හැම තිස්සෙම වගේ දැන් ප්‍රීතිය නැත්නම් සොම්නස යෙදෙන සිත්වල ප්‍රීතියද යෙදෙනවා. මෙතන සුඛය කිව්වේ සොම්නස තමයි. ඒ සොම්නස යෙදෙන සිත්වල ප්‍රීතියක් යෙදෙනවා. මේ පිනතුන් සෝමනස්ස සහගත විච්ඡේගති සංකේත ආදී වශයෙන් තියෙන අකුසල් සිද්ධියන ගන්නෝ සෝමනස්ස සහගත ඥාන සංකේත ඥාන විප්‍රයුක්ත ආදී වශයෙන් තියෙන කුසල් සිත් ඒ වගේම විපාක සිත් ක්‍රියා සිත් කියන මේවා ගැන ගන්නවා ඒ ඒ හැම තැනකම ඒ වගේම ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කියන ඒවාවල දැන් සූත්‍රාන්තික නෙමෙයි පංචකණයේ හැටියට ගන්නවා නම් ප්‍රථම, ဒုတိ ය, තෘතිය කියන තුනේම කියනවා ප්‍රීතිය. දැන් මෙතෙන්දි නම් ත්‍ෘතිය ධානයේ ප්‍රීතිය නැහැ. ඒ චතුස්කමයි හැටියට එහෙමයි එන්නේ. ඒ ඒ ඒ තුන්වෙනිව කියන නැත්නම් ඒ දෙවෙනිව තුන්වෙනිව කියන ඒ ත්‍ෘතිය ධානය හැර අනිත් තැන්වල ප්‍රීතියක් තිබෙනවා සුඛයක් තියෙනවා නැත්නම් සොම්නසක් තිබෙනවා. සුඛය කියන එක කායික සුඛයක් කියන. ඒ කායික සුඛයත් සමග ප්‍රීතිය කවදාවත් දෙන්නේ නැහැ. දැන් ශරීරෙහි සුඛ වේදනාව දනවන යම් අරමුණක් ගැටෙනු කලින් පොත්බ්බ අරමුණ තමයි ඒ කයෙහි ගැටෙන්නේ පඨවි තේජෝ වායෝ කියන. ඒ පොත්බ්බ ආරම්මණය සැපය උපදවන සුඛ වේදනාව උපදවන්නට ඉවහල් වන ඉෂ්ඨ පොත්බ්බ ආරම්මණයක්. නම් එතන ඇති වෙනවා සුඛ සහගත කාය විඥානය. ඒ සුඛ සහගත කාය විඥානයෙහි ප්‍රීතිය නැහැ. ප්‍රීතිය මානසිකවම ඒ මනෝද්වාරෙහි නේ මනෝ මනෝද්වාරය කියලා කිව්වත් වැරදි ඒක. මානසිකවම ලැබෙනවා. මොකද ద్వාර වශයෙන් කියනකොට චක්කුද්්වාර ආදී වශයෙන් කොයි ద్వාරයක් ගන්නවද? ඒ ద్వාරයන්නේ සිත් උපදිනවා. ඒ කියන්නේ ద్వාරයේ වන්නේ දොරටුවන එක පමණයි ඒ ద్వාරයෙන් සිදුවන්නේ. එනිසා ඒ කොයි ద్వාරයකත් ප්‍රීතිය සුඛය කියන මේවා ලැබෙනවා. මේ ద్వාර වශයෙන් ගත්තම නමුත් කය ඇසුරු කොට උපදනා වූ කායත් සාදේ ඇසුරෙහි උපදනා වූ කාය විඥානෙහි ප්‍රීතිය නැහැ. අනිත් තැන තමයි මේ සුඛය කියලා දැක්වූ සෝමනස්සයත් සමග ප්‍රීතිය නූපදින අවස්ථාව තමයි මේ ත්‍ෘතිය ධානය චතුස්කණයෙහි හැටියට දක්වන. ඒ කොහොමද ඒක නොවන්නේ? ඒ ප්‍රීතිය දුරු කරන. ධාන බලයෙන් ධාන වඩන්නේම ප්‍රීතිය ප්‍රීති ප්‍රීතියාච විරාගා කියලා කිව්වේ ඒක නිසා. ප්‍රීතියාච විරාග ප්‍රීතිය කෙරෙහි නොඇලී කියන ප්‍රීතිය දුරු කොට. ප්‍රීතිය දුරු කොට. උපේක්ෂකෝච විහරති. උපේක්ෂකව මධ්‍යස්ථව වාසය කරයි. සතෝච සංපජාන සිහියද නුවණද ඇතිව සුඛංච කායේන පස්සංවේදේති සැපයද කයින් විඳී එමකට මේ මානසිකව උපදනා වූ ඒ සැපය කයෙහි ඇති වෙනවා කයෙහි ඒ කියන්නේ මානසිකයි සැපය නමුත් ඒ සැපය පරමා ප්‍රීති වශයෙන් නැත්නම් ඒ සැපය ශරීරයේද පැතිරෙනවා පිළිඹු වෙන දැක්ක නැත්නම් මානසිකව ඇති වෙන සැපය කයටද බලපාන. මෙතන කියන්නේ කායේන ප්‍රතිසංවේදේති කියලා චෛතසික කය විඳී කියන්නේ. චෛතසික කය. බනවන කය කියන ඒ කායපස්සද්ද චිත්තපස්සද්ද කියන්නේ චෛතසික කය. ප්‍රතිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති. යම ආර්යයෝ ප්‍රකාශ කරද්ද උපේක්ෂකෝ සතිමා සුත විහාරණ උපේක්ෂකව සිහියෙන් යුතුව සැපසේ වාසය කරයි කිය. අන්නේ ඒ සතිය ධානමික සම්පජ්ජ විහෙරති ප්‍රතිත්‍ය ත්‍ෘතිය ධානයට පැමිණ වාසය කරයි. එත්තවතාතෝ භෝයන් නැත්තා මේ කරුණින් මෙලෙස මේ ආත්මය පරම පිට ධම්ම නිබ්බාණය පත්වෙයි. පරම වූ දෘෂ්ට ධර්ම කියන්නේ මේ ජීවිතයේදීම නිවනටපත් වූයේ වේ. පැමිණියේ වේ. ඊළඟට තවත් කෙනෙක් ඔබ කියන විදිහේ ආත්මයක් නම් ඇත. එහෙත් ඒ එහෙම එකක් නැtei කියා නොකියමි. එතකොට වුවන් ඒ ආත්මය පරම ධිට්ඨ ධම්ම නිබ්බාණයට පත්තු එකයි නොකියමි. එහෙම කමිනී එකක් නොවේ. ඒට හේතුව යදේව තත්ත්ව සුඛම්ති චේතසෝ ආභෝගෝ ඒතේනේතං ඕලාරිකමස්සයි. ඒ ඒ ධානය ඒ ධ්‍යානෙහි යන සත්‍ය සුඛං ඉති එහි මේ සුඛය මේ සැපයයි කියා චේතසෝ ආභෝගෝ සිතින් කරනු ලබන මෙනෙහි කිරීමක් ඇත ආභෝග කියලා කියන මනෝද්වාරා වජ්ජනේ දැන් ඒ ධ්‍යානයට සමගම ධ්‍යානෙහිම ඉන්නවා නෙවෙයි හැම කිස්සෙම ඒ ධ්‍යානයට සමවැදෙන්න තැනත්තා ඒ ධ්‍යානෙන් නැගිට. ඒතර ධ්‍යානෙන් සිත ඉවත් කොට. නැත්නම් ධ්‍යාන සුඛය දක්වනවා. තම උපදවා ගත්තේ ධ්‍යානය ගැන ධ්‍යානයේ වූ සුඛය ගැන ආවර්ජණය කරන ආවර්ජණය කරනවා කියන්නේ මෙනෙහි කරන සුඛമിതി ආභෝග සුඛයයි කියා ආභෝග ආභෝග කියන්නේ මෙනෙහි කිරීම මානසිකාර්යය පවත්වන ආභෝග ඒකේ මේ සංගෝලාරිකං අන්නේ කරුණින් එය ගොරෝසු යයි කෙනෙක් යතෝකෝභ අයං අත්තා සුඛස්ත්‍ය පහන ඒ නිසා යම් සේවනායි ආත්මය සුඛස්ත්‍ය පහන සුඛයද දුරුකොට දුක්ඛස්ත්‍ය පහන දුක්ඛයද දුරුකොට පුබ්බේව සෝමනස්ස දෝමනස්ථානං අත්ංගබ పూర్වේ ඇති වුණා වූ සෝමනස්සය ඒ විතක්ක ਵਿਚාර පීති සුඛ කියන ඒවා කියන දැක්වූ ඒ ධානවල උපන්න ඒ සෝමනස්සය සුඛ වශයෙන් ගත්ත සෝමනස්සය සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සාන ඒ කලින් හටගත්ත සොම්නස්ස දැන් කාමාවචර සිත්වල එහෙම ලැබුණු සොම්නස්සද දුක්ඛ දෝමනස්ස ඒ වගේම ඒ කාමාවචර සිත්වලට ඇතුළත් වන අකුසල් සිත් දෙකක තිබෙන දෝමනස්සය පටික සම්ප්‍රයුක්ත සිත්ී තියෙන දෝමනස්සය දෝමනස්සාන අත්සංගම ඒද දුරු කොට තියෙනවා. අත්ංගම අදුක්ඛම අසුඛං අදුක්ඛං අසුඛං ඒ කියන්නේ උපේක්ෂාව සුඛ සැපයක් නොවන දුකක් නොවන අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධි උපේක්ෂාවෙන් යුක්ත සිහිය පිරිසිදු වූ සිහියෙන් සිහිය ඇති චතුත්ථ ධානං උපසම්පද්ද විහෙර චතුර්ථ ධානයට කදින වාසය කරයි එත්තාවතාකෝ භෝ අයං අත්තා පරමපිච්ච ධම්ම නිබ්බාණං පත්තෝ හොති. මෙන්න මෙලෙසයි මේ ආත්මය පරමපිච්ච ධම්ම නිබ්බාණයට පැමිණියාවන්නේ. පැමිණියේදී. ඉත්තේකේ සතෝ සත්ත්‍ත් පරමපිච්ච ධම්ම නිබ්බාණං පඤ්ඤතංති. මෙන්න මේ විදිහට ඇතම් කෙනෙක් මේ සත්‍යයගේ පරම විච්ඡ ධම්ම නිබ්බාණයට පැමිණීම කනවන ප්‍රකාශ කරනවා. ඉමේහි කෝතේ ධික්කවේ සමනග්ඝාත්මනා ධික්ක ධම්ම නිබ්බාන වාදා සතෝ සත්තස්ස පරම ධික්ක ධම්ම නිබ්බානං පඤ්ඤපෙන්ති පංචේ වත්තුහි මෙන්න මේ විදිහට කර්ම පහකින් කර්ම පහම කියන දෙන්නට පේනවා බෑ ඒ පංචකාම සම්පත් විනීම කර්ම ධික්ක ධම්ම නිබ්බානයයි කියා එක්කෙනෙක් දැක්ුවා අනිත් අය කියනවා ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන මේ ධානයන්ට සමවැද සිටීම පරම ධික්ක ධම්ම නිබ්බානයි මෙන්න ඒ විදිහට කර්ම දිට්ඨ ධම්ම නිබ්බානවාද පහක් දැක්කා. සතෝ සත්තස්ස කර්ම දිට්ඨ ධම්ම නිබ්බානං පඤ්ඤකන්ති. ඉතින් මේ සත්වයාගේ කර්ම දිට්ඨ ධම්ම නිබ්බානය යමෙක් පණවනවා නම් සබ්බේතේ ඉනේව පංචේ වත්තුහි ඒ හැමදෙනාම ඒ කර්ම දිට්ඨ ධම්ම නිබ්බානය පණවන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු පහෙන් යේ සබ්බේතේනේහ පංචෛවත්තුහි එයින් පිටත්තරව නොවේ ඒ නිසා තථාගතයන් වහන්සේගේ ගුණ කියන යමෙක් වේනම් මෙන්න මේ කරුණු මහන්සි දැනවදාරා ලෝකයා ප්‍රකාශ කළේ යම් සර්වඥතාඥානය ඉන්නම් අන්න ඒ සර්වඥතාඥානය මුල් කරගෙන ඒ ගුණේ කිය යුතුයි කියන එක මෙතෙන්දී බුදුහාමුදුරුවෝ වදාළා මෙන්න මේ විත්ත ධම්ම නිබ්බාන වාද ඒ පහ දක්වා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සියල්ලේම සම්පින්දනයක් වශයෙන් සාරාංශයක් වශයෙන් නැවතත් ප්‍රකාශ කරනවා ඉමේහි කෝතේ භික්කවේ සමනබ්බාත්මනා අපරන්ත කප්පකා අපරන්තාන දිට්ඨිනෝ අපරන්තං ආරබ්බ අනේක විහිතානි අධිවෘත්ති පදානි අභිවදන්ති සතිචත්තාරී සායවක්තු මෙසේ මේ ශ්‍රමණබ්බාත්මනියෝ අපරන්ත කල්පික වූ ශ්‍රමණබ්බාත්මනියෝ කියන්නේ දීට අනුතුරු ආත්ම භාවයන් තමන්ගේ <clears throat> දෘෂ්ටිය නිසා මේ ඒ අපරාන්තාම දිට්ඨි කියන ඒ දෘෂ්ටිය නිසා මේ විදිහේ මේ ආකාරයෙන් ඒ දෘෂ්ටීන් දක්වනවයි හැබැයි ඒ ඔක්කොම චතුත්ථාරිසාය වස්තු මේ සමන් වහන්සේ දක්වන ලද කරුණු 47ට මුල් කරගෙන ඒ හතරයි පුබ්බන්ත කප්පික 17යි එකතු වුණාම තමයි 62 වෙන්නේ අපරන්ත කප්පික යේයි කේති භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අපරන්ත කප්පිකා අපරන්තාන භික්ඛින යම් කිසි ශ්‍රමණ ධාත් ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණ කෙනෙක් ඒ අපරන්ත කල්පික වූ අපරන්තය පිළිබඳ දෘෂ්ටියත්තා වූ කෙනෙක් වෙත්නම් අපරන්තං ආරබ්බ අනේක විහිතානි අධිවිත්ති පදානිය දිවදම්ති ඒ අපරාන්තයේ කියන ඊළඟ ආත්ම භාවයන් මුල් කරගෙන යම් සමන දෘෂ්ටීන් ප්‍රකාශ කරද්ද සබ්බේතේ ඉනේහෙව චතුත්තාරීසාය වත්තුන් ඒ හැමදෙනාම මේ දෘෂ්ටියෙන් ප්‍රකාශ කරන්නේ මේ 44ක් වූ කරුණු ගැනයි. ඒයින් පිටත්තර නොවේ. ඒ නිසා යමෙක් තථාගතයන්ගේ ගුණ කියනවා නම් මහන්සේගේ සර්වඥතා ඥානය මුල් කරගෙන පැවතිය යුතුය කියන අදහස ඇති ඒ ප්‍රකාශය මහන්සේ නැවතත් කළා. මේ විදිහට වදාරා ඉමේහිකෝතේ භික්කවේ සමනබ්ධාත්මනා පුබ්බන්ත කප්පිකාච අපරන්ත කප්පිකාච පුබ්බන්තා පරන්ත කප්පිකාච පුබ්බන්තා පරන්තාන දිට්ඨිනෝ පුබ්බන්තා පරන්තං ආරබ්බ අනේක විහිතානි අභිමුක්ති පදානි අභිවදන්ති ද්වාසත්‍යාවස්තු. ඒ තමයි එකතු කළා. මේ විදිහට මේ පුබ්බන්තාන දිට්ඨි අපරන්තාන දිට්ඨි නැත්නම් පුබ්බන්තික පුබ්බන්ත කප්පික දෘෂ්ටි අපරන්ත කප්පික දෘෂ්ටි කියන මේ දෘෂ්ටීන් ඔක්කොම එකතු කළ කල්ලි මේ 62ක් වෙන බව මුහාන්තේ මෙතෙන්දී වදාරනවා. ඒ අය ඒ මේ දේවල් ප්‍රකාශ කරන්නේ මේ කර්ම 62 ගෙනියන. යේනිකේති භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා පුද්ගන්ත කප්පිකාවා පරන්ත කප්පිකාවා පුද්ගන්තා පරන්ත කප්පිකාවා පුද්ගන්තා පරන්තාම දික්කිනෝ පුද්ගන්තා පරන්තං ආරම්භාණයක දීපාණ්‍ය දිවිච්ච පදාණ්‍ය වේවදන්ති සබ්බේතේ ඉමේ හේව ද්වාපත්‍ය වත්තුහි ඒතේ සංගාඤ්ඤතරයන නත්ති ඊතෝ බනිද්දා මේ කියන 62 මුල් කරගෙන එහෙම නැත්නම් මේ නම් කිසිවක් අරගෙන මේන් පිටත් කරව නම් නොවේ කියලා. නැවතත් ඒ ස්ථිරකට සයිදං වික්කවේ තථාගතෝ පජාති. මහණෙනි ඒද තථාගතයන් වහන්සේ දනි. ඉමේ දික්ඛිතානා එවං ගහිතා එවං පරාමත්තා එවං ගතිකා භවන්ති එවං අபிසල් කරා. මේ විදිහේ දෘෂ්ටි ගැනීම මේ නිසා සිදුවන බව මේ විදිහේ මේ ඒ දෘෂ්ටි ගැනීම නිසා දෙබඳු ගතියක් ඇති වෙන බව මේ ඔහුගේ ඔවුන්ගේ පරලෝක දෙබඳු වන්න බව බුදුරජාණන් වහන්සේ දැනවදාළා. පංච තථාගතෝ පජානාති සතෝච උත්තරීතරං පජානාති මේ දෘෂ්ටීන් පමණක් නෙවෙයි උන්වහන්සේ ඊට පිටත්තර ඉන් එහා දේවල් උන්වහන්සේ දන්නේ. පංච පජානනන්න පරාමපති එහෙම දැනගත්තත් උන්වහන්සේ কৃষ্ণා දෘෂ්ටි වශයෙන් අල්ලා නොගනි. අපරාමපතෝ චක්ක පච්චත්තන්තේව නිදුති විදිතා. ඒ අපරාමර්ශණය එහෙම දෘෂ්ටි සම්මා දෘෂ්ටි වශයෙන් පරාමර්ශණයක් අල්ලා ගැනීමක් නොකරන උන්වහන්සේ ඒ නිප්පුති කියන ඒ ක්ලේශයන්ගේ පරිණිරවාණය තමන් වහන්සේ විශේෂයෙන්ම දැන වදාළා. වේදනානම් සමුදයන්ච අත්ංගමංච අත්තාදංච ආදීනවංච නිස්සරණංච අතාභූතං විදිත්වා අනුපාදාරින්තෝ භික්ඛවේ තථාගත. උන්වහන්සේ මේ දෘෂ්ටියෙන් මේ ගැනීමට හේතුව වශයෙන් දක්වන කාරණය තමයි වේදනාව. එතකොට මේ දෘෂ්ටිගත වුන් ඒ තම තමන්ගේ දෘෂ්ටියෙන් පා ඇතිවන්නා වූ වින්දනයක් වුණ. වින්දනයක් කියන්නේ ඒකෙන් ඔවුන් විඳිනවා සැපයක්. සමාජයේ දෘෂ්ටිය නිසා. ඒ දෘෂ්ටිය නිසා වූ සැපයක් විඳි. ඒ සැපය බුදුරජාණන් වහන්සේ මොනවාද කළයි කියන්නේ? ඒ වේදනාවගේ සමුදයක්. ඒ වේදනාව පිළිබඳ වූ ඇතිවීමේ හේතුවද නැත්නම් ඇතිවීමද අත්ංගමංච ඒ නැතිවීමද නැතිවීමේ හේතුවම සමග අස්සාදංච වේදනාවෙන් යම් ආස්වාදයක් ප්‍රීතියක් සෝමනස්යක් තියෙනවා නම් එයද ආදීනවංච එහි දෝෂයක් තියෙනවා නම් ඒ වාග නිස්සරණංච ඒ වේදනාවෙන් නික්මීමද ඉවත් වීමද වෙන්වීමද කියන නිස්සරණයද යථා භූතං විදිත්වා ඇති සැටියේ ධනවදාරා අනුපාදානුස්සු වික්කවේ තථාගත ඒවායින් අල්ලා ගැනීමෙන් තොරව සහ මුලින්ම මිදුණයි තථාගතයන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ දක්වනවා එහෙම දක්වා ඉමේකෝතේ භික්කවේ ධම්මා ගම්භීරා මහන්නේ ධර්මය ධර්මයන් ඊටාම ගැඹුරුය එතන ධර්මයන් කියලා මේ බහුවචනයෙන් දක්වන්නේම තමන් වහන්සේගේ සර්වඥතා ඥානය කියන එකම ධර්මය. ඒ එකම ධර්මය බහුවචනයෙන් දැක්වීමට හේතුව ඒ ධර්මයෙන් අරමුණු කරන ලබන අරමුණු කරනු ලබන බහු කරුණික. ඒ කියන්නේ කිසිවක් නැහැනේ. ඒ ඥානයට අසු නොවන එතකොට මේ සර්වඥතා ඥානයට අසුවන්නේ නැති කිසිවක් ලෝකෙහි. ඒ නිසා ඒ අරමුණු කරනු ලබන ධර්මයන්ගේ තියෙන විශාලත්වය නිසා ඒ සංඛ්‍යා වශයෙන්ද මේ වශයෙන් කුවද දක්වන්නට බැරි නිසා උන්වහන්සේ ඒක බහුවචනයෙන් දක්වා තිබෙනවා. ධම්මා ගම්භීරයි. නැත්නම් ධම්මෝ කියලා කියන්නේ. ධම්මෝ ගම්භීරෝ කියන්නේ. එහෙම නොදාරා ධම්මා ගම්භීරා කියලා බහුවචනයෙන් දක්වලා ධම්මා ගම්භීරා දුක්දසා දුරම්බෝධා සක්සන්තා පනීතා සක්කාවචර විපුනා පණ්ඩිත වේදනීයා යේ තථාගතෝ කයං අභිඤ්ඤා සච්චිකත්වා පරිවේදින යේහි තථාගතස්ස යථා බුද්ධං වන්නං සම්මා වදමානා වදීති එහෙම උන්වහන්සේ මේ කර්මමා මීට කලින් කියලා තියෙනවා එහෙම වදාලා ඊළඟට උන්වහන්සේ මේ දක්වනවා පරිත්‍ස්සිත විච්ඡන්දික වාර කියලා. නයි ඒ ඒ තියෙන එකෙන් එක එක අරගෙන කියන්නේ අනිත කොහොම මේ අනිස්කාරයෙන් පිළිවෙතුන් තේරුම් ගන්න ඕනේ මාදනවත් වෙන විශ්ේෂය. මේ ඒකටයි ඈ මේ පරිත්‍ස්සිත විච්ඡන්දික වාර කියන එකක් කියනවා. මම මේ එකක් කියන්නම්. తත්‍ර භික්කවේ යේතේ සමනග්ගාත්මනා සස්සත වාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤපෙන්ති චතුහි වත්තුහි තදපි තේසං භවතං සමනග්ගාත්මනානං අජානතං අපස්සතං වේදහිතං සංහාගතානම් පරිතස්සිත විභ්‍රාන්තිකමි. මොනවාද වදාරනවා? එහි මහණෙනි යම් ශ්‍රමණ කෙනෙක් ධාත්මන කෙනෙක් ශාස්ත්‍රතවාදීද සත්‍යතං අත්තානංච ලෝකංච පඤ්ඤතෙන්ති ආත්මයක් ලෝකයක් සදාකාලිකයි සාස්වතයි කියා ප්‍රකාශ කරද්ද කර්ම සතරකේ සදපි එසේ සංපි කියන්නේ සදපි සං අපි එයද තේසම් භවතං සමනග්ගාත්මනානං ඒ පින්වත් වූ ශ්‍රමණග්ගාත්මනයන් යේ අජානත අජානතං කියන්නේ නොදැනීම නිසා අජානතං අපස්සත ඔවුන් මේක දන්නේ නැහැ ඒ වගේම අපස්සතං නොදකින නිසා අපස්සත වේදිතං නමුත් එයින් ඔවුන් විඳිනු ලබන වේදනාව වේදිතං ඔවුන්ට ඇතිවෙන සුඛ සැප වේදනාව වේදිතං සංහාගතානම් ඒ වේදනාව නිසා ඇතිවන්නා වූ තෘෂ්ණාව නිසා. ඒ වේදනාවෙන් යැලෙනවා. දැන් අපෝවද අපට හිතේ සොම්නස ප්‍රීතිය දනවන යම් කිසි කරුණක් ඇති වෙනවා ඒ කරුණ නිසා අපි වැඩ වඩාත් එහි ඇලෙනවා. ඒ වගේ මොවුන්ද ඒ තමන්ට ඇතිවන්නා වූ තමන් ගත්ත ඒ දෘෂ්ටිය නිසා තමන්ගේ සිතෙහි උපදනා වූ ඒ වේදනාවෙහි ඇලෙනවා. සංහාගතානම් අරිතක්සිත විත්තන්තමේව අන්න එයින් මේ සැලෙන බවක් නැත්නම් පීඩාවන බවක් මොකද මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ දෘෂ්ටිගතකය මේ දෘෂ්ටියට පැමිණෙන්නේ ඒ දෘෂ්ටිය නිසා තමන්ට ඇතිවන්නා වූ වේදනාවෙහි ඇලීම හේතුව ඒ නිසා තමයි මේක අපට දෙන්නට හැකි මේ පිනතුන්ට මම ඊට කලිනුත් කිව්වා කාම සංහා භව සංහා විභව සංහා කියලා බුදුහාමුදුරුවෝ වදාළන কৃষ্ণාව තුනක් කොට ඔය සංහාව කුමක් නිසා අපි කියනවා කාම සංහා කියන්නේ කාම වස්තුන් කාම ධර්ම පිළිබඳව ඇතිවන්නා වූ কৃষ্ণාව කාම සංහා භව සංහාවේ කියන්නේ සාස්වත දෘෂ්ටිය සමග ගිය কৃষ্ণාවේ කියලා ගත්තා සාස්වත දෘෂ්ටිය අනිත් එක විභව සංහා උච්ඡේද දෘෂ්ටිය සමග ගිය কৃষ্ণාව මේ එකක්වත් නැත්නම් මේ එන මේ සූත්‍රෙහි ඇතුළත් කරන කරුණු වලින් එකක්වත් මේන් පරිබාහිරද වෙන්නද පිටත් කරද නැහැ. මේ ඔක්කොම ඇතුළත් වෙනවා කාම තණ්හාව තියෙනවා මෙතන. භව තණ්හාව තියෙනවා විභව තණ්හාව. මොකටද මේ තණ්හාව උපදින්නේ කුමක් නිසාද? මේ මේ කර්මකටගෙන නැත්නම් මේ අරමුණකටගෙන උපදනා වූ වේදනාවන්. වේදනාවන්. ඒ බව බුදුරජාණන් වහන්සේ මේ එක එක දෘෂ්ටියක් පිළිබඳව වෙන වෙනම වදාරා තිබෙනවා. එතන ගන්නට තිබෙන්නේ ඔවුන් දන්නේ නැතිකම. දන්නේ නැත්නම් එතන අවිද්‍යාවක් තියෙනවා. අජානක. අපස්ස. ඊළඟට වේදනාවක් තියෙනවා. තෘෂ්ණාවක් තියෙනවා. එතකොට අවිද්‍යාව, තණ්හා, අවිද්‍යාව, වේදනා, තණ්හා මේ කියන මේ ධර්මයි මෙතන එන්නේ. අවිද්‍යාව, වේදනා, තණ්හා, අජානකම්, අපස්සතම්, වේදනා. ඊළඟට පස්සපච්චේ වාර කියලා තව එකක් වෙනවා. මේ විදිහටම සත්‍ය වික්කවේ ජේතේ සමනබ්‍රාහ්මනා සත්වතවාදා සත්වතං අත්තානං චලෝකං පඤ්ඤපෙන්ති චතුරිවත්තවි පදපි පස්සපච්චය. මහණෙනි යම් යම් ශ්‍රමණ යම් ශ්‍රමණබ්‍රාහ්මන කෙනෙක් සාස්වතවාදීද ඒ කියන්නේ ආත්මය සදාකාලිකයි කියා ප්‍රකාශ කරද්ද නැත්නම් ඒ දෘෂ්ටිය ගනීද සත්වතං අත්තානං ච ලෝකං පඤ්ඤපෙන්ති ආත්මත් ලෝකයක් සාස්වතයි කියා ප්‍රකාශ කරද්ද පනවද්ද චතුහි වත්තුහි කර්ම සතරකේ සදපි පස්සපච්චය ඒ වගේද පස්සෙන් සාය මේ මොකද පස්සෙන් සාය කියන්නේ අරමුණ ගැනීම සිතින් කළද පස්සෙන් කරවේ අරමුණ ගැනීම කරන්නට බෑ පස්සෙන් මේ පිළිතුරු දන්නවා පස්සේ කියන්නේ මොකක්ද කියන්නේ අරමුණු ස්පර්ශ කිරීම පස්සේ අරමුණු ස්පර්ශ කිරීම නම් සිතත් සමග පෙරපසු නොවි උපදනා වූ චිත්තාංගයක් වශයෙන් ලැබෙන চৈতසිකය. පස්සේ. ඒ පස්සය බුදුරජාණන් වහන්සේ ඒ පස්සයෙන් අරමුණු කරනු ලබන ධර්මයන්ගේ වශයෙන් සයක් කොට වදාළා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස නැත්නම් ඒ උපදනා වූ ස්ථාන වශයෙන් කියන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, දිවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ කියන පස්සේ නොමැතිව අරමුණු ගැනීමක් කවදාවත් යන්නට බෑ. ඒ නිසා තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සෝතංච පටිච්ච සබ්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ ඔහුම වදාරා පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව ඔය විදිහට මේ සංකාර ප්‍රවෘත්තිය පිළිබඳ වූ හේතුඵල පරම්පරාව ප්‍රජානන වදාරන්නේ එනම් මේක සත්‍ය නිසා එතකොට මේ අරමුණ ස්පර්ශ කිරීම වශයෙන් උපදනා වූ පස්වෙන් තොරව නම් මේ එකක්වත් වන්නට බෑ. ඒ නිසා අවදාරම තදති පස්සපච්චය. එයද පස්සේ නිසාය. පස්සපච්චය. පස්සේ පස්සේකතේ. ඊළඟට ඒ විදිහට මේ දෘෂ්ටි සියල්ලම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා ඊළඟට දක්වනවා නේතං ඡානං විජ්ජති වාර කියලා. නේතං ඡානං විජ්ජති වෙනත් කරුණක් නැත්තේය මේක කාම යති කාමං කියන්නේ හේතුවක් කාරණා න ඒකං කාමං බුද්ධති එයට කරුණක් නැත්තේය කියලා බදාරනවා සත්‍ය වික්කවේ වික්කවේ යේතේ සමනබ්‍රාහ්මනා සත්තවාදා පසතං අත්තානං චලෝකං ච පඤ්ඤතං චතු විවත්තුයි තේවත අඤ්ඤත්‍ර පස්සා පටිසංවේ දිප්පන්ති මේකං කාමං විචි මහමෙනියම් ශ්‍රමණේ කෝ බ්‍රාහ්මණ කෙනෙක් සාස්තවාදීද ඒ ආත්මයක් ලෝකයක් සදාකාලිකයි කියා කනවත්ද කර්ම සතරකෙන් ඒවත්තර අඤ්ඤත්‍ර භක්තා පටිසං වේදි සම්පීති මේතං කාමං චති පස්සයෙන් තොරව පස්සය නැතිව පටිසං වේදි සම්පීති ඒ ආරම්මනානු ආරම්මන රසය අනුභව කරත් කියන නැත්නම් වේදනාවෙන් විලිත් කියන මේත මේතං කාමං විච්‍යති කාරණයක් නැත්තේ ඒ කියන්නේ පස්සයෙන් තොරව වේදනාවක් නැත්තේය. මේ විඳීමක් තියෙනවා නම් ඒ විඳීම පස්සේ නිසාය පස්සෙන් අන්‍ය වූ දෙයක් හේතු කොටගෙන වින්දනයක් නැත්තේය කියන. ඒකට කාරණයක් නැත. පස්සේ හැර වෙනකකින් නිසා වේදනාව ඇති වෙයි කියන එකට කරුණක් නැත්තේය කියලා බුදුහාමුදුරුව වදාරනවා මේ හැම දෘෂ්ටියක් පිළිබඳව. එතන එතකොට පෙන්වන්නේ පස්සේ ඇති මේ මේ අරමුණු ස්පර්ශ කිරීම පිළිබඳ වූ ඇති බලය ශක්තිය ඒ හේතු කොටගෙන මෙය වන්නේය කියන එක දැක්වෙනවා ඊළඟට ditthi katika ditthාන වත්තකතා කියලා පෙන්නනවා සත්‍ර වික්කවේ යේතේ සමන බ්‍රාහ්මනා සත්‍වතවාදා සත්‍වතං අත්තාමංච ලෝකංච පඤ්ඤපෙන්ති චතුහි වස්තුහි ඒ පිටේ සමන බ්‍රාහ්මනා ඒකච්ච සත්‍වතිකා ඒකච්ච අසත්‍වතිකා ඔය ආදි වශයෙන් දක්වලා පෙන්නනවා ඒ 62ම පිළිබඳව අභිවදන්ති ද්වාසක්ඛ්‍යා වස්තුහි සබ්බේ තේ ඒ සියලු දෙනම සහි පස්සායතනෙහි මේ පස්සායතනයන් සයෙන් චක්කු සම්පස්ස සෝත සම්පස්ස ධාර සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන මේ පස්සායතන සයෙන් පුස්ස පුස්ස කටසංවේදී සම්පති ඒ පස්සයන්ගෙන් ස්පර්ශ කොට ස්පර්ශ කොට විඳි ඒ වේදනාව විඳි කියන්නේ පරිසංවේදී හේතම් වේදනා පත්‍යා කන්නා ඒ ඒ පස්යෙන් විඳිනවා නම් පස්සේ නිසා විඳිනවා නම් ඒකට පස්සේ නිසා වේදනාවක් හටගන්නේ වේදනා පත්‍ය සංහා මන්නා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවං ඒ විදිහට උන්වහන්සේ පටිච්ච සමුප්පාදයෙන් ඒ ඒ ඒ කර්ම ටික එතන අවසන් කරා. එහෙම අවසන් කොට උන්වහන්සේ වදාරන ඊළඟට යතෝ කෝ භික්කවේ භික්ඛු සම්මන් පස්සායතනානම් සමුදයං චත්තංගමං